උන්වහන්සේ හැමතිස්සෙම දේශනා කරන්නේ මොකද්ද? පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. මොකද්ද? පරිමුඛය පරිමුඛය කියන්නේ මොකද්ද? මුඛ්‍ය වූ පරමාර්ථය. මුඛ්‍ය වූ පරමාර්ථයට හිත පිහිටවගෙන තමයි අපි ධර්මය අහන නෝක තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. සද්ධර්ම ශ්‍රවණයේ තියෙනවා නම් යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් කල්යාණ මිත්‍ර සම්පත්තිය තියෙනවා නම් ඒ පුද්ගලයා ඒ කාන්තේම සෝතාපන්න ඵලයේ පිහිටනවා කියලා උන්වහන්සේ දේශනා කරා. ඒතර කල්යාණ මිත්‍ර සම්පත්තිය ඔබට ලැබිලා තියෙනවා. අද ධර්මයේ දන්න අය ඔබ වෙනුවෙන් අනුකම්පාවෙන් ධර්මයේ දේශනා කරනවා. සද්ධර්ම ශ්‍රවණය වෙනවා. මේ කතා කරන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ අනිත්‍ය දුක්ඛ වූ අනාත්ම වූ මේ ස්වභාවය තේරුම් කරලා දෙන්නේ. එහෙනම් ඊළඟට ඔබට තියෙන මොකද යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද නිසි ආකාරයෙන් නිවනට පිටව ගත්තා වූ සිත. යෝනිසෝ මනසිකාරය කියන්නේ. ඔකට කියන එළඹ සිටි සිහිය කියලා. සිහියෙන් ඉන්න එක කියලා. සිහියෙන් ඉන්න එක නෙමෙයි පින්වතුනි අවශ්‍ය වෙන්නේ. මොකද අවශ්‍ය වෙන්නේ? පරිමුඛන් සතියෙන් උපට්ඨ වෙත්තා. ඈ ඔය පරිමුඛන් සතියෙන් උපට්ඨ වෙත්වා කියන එක අදාහදාගෙන තියෙන්නේ මොකද්ද? කටවටේට දිහ පිටවගෙන කියලා. ආනාපාන සතියදී කියනවා. කටවටේට දිහ පිටවගෙන. නහය නහය හුලං වදිනවා, තොල්ලඟ හුලං වදිනවා. ඔන්න ඔය හුලං වදින එක ගැන අවබෝධයෙන් ඉන්න කියලා. ඔන්න ආනාපාන සතිය දේශනා කරනවා. තථාගතයන් වහන්සේ ආනාපාන සතිය ඔහොම නෙමෙයි දේශනා කළේ වෙන විදියක්. නමුත් අද අපිට ඉතුරු වෙලා තියෙන්නේ මොකක්ද? අර බුද්ධකෝස අටුවාචාරින් වහන්සේ සිංහලට වර්ණන් කරපු ටික උන්වහන්සේට තේරිච්ච විදිහට තමයි අද අපි ඔක අරන් යන්නේ. ඒ උන්වහන්සේට තේරිච්ච විදිහට අපි අරන් ගිහලා හරියන්නේ නැහැ ඕක මේ විදිහට. ඕක අවබෝධ කරගන්න ඕන දෙයක්. එතකොට එහෙනම් හැමතිස්සෙම පරිමුඛන් සතින් උපට්ඨපෙත්වා මුඛ්‍ය වූ පරමාර්ථයේ නිවනට හිත පීඨවගෙන ධර්මයේ ශ්‍රවණය කරන්න. ඔන්න ඔය විදිහට ධර්මයේ ශ්‍රවණය කළොත් ඔබ ඒකාන්තයෙන්ම සෝතාපන්න ඵලයටපත් වෙනවා. මොකද සෝතාපන්න ඵලයටපත් වීම කියන එක කිසිම භයානක කමක් නැහැ. ඒ කියන්නේ බය වෙන්න එපා පොඩ්ඩක්වත්. දැන් හස්බන්ඩ් බලන්න එපා අනේ මට වයිෆ් නැතිද වයිෆ් බලන්න එපා අනේ මට හස්බන්ඩ් නැතිද කියලා. ඒ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔබගේ ව්‍යාපාර කඩා වැටෙන්නේ ඒවා වැඩි දියුණු වෙයි. දෙවියන්ගේ ආශිර්වාදය ඔබට ලැබේ තව තවත්. තමන්ගේ දියුණුව කරගෙන යන්න. කිසිම හානියක් වෙන්නේ නැහැ. තමන්ගේ පෞල් ජීවිතේට සෝතාපන්න වුණා කියලා. උත්සාහ කරන්න සෝතාපන්න වෙන්න. ඒකයි වෙන්න ඕනේ. තථාගතයන් වහන්සේ කියන එක එක බ්‍රහ්මයෙක් ඇවිල්ලා බුදුහාමුදුරන්ට කියනවා ස්වාමීනි. හිස ගිනි ගත්තකෝ ඒ ගිනි නිවන ලෙස. දණ්ඩෙන් පහර කාපු කෙනෙක් ඒකෙන් මිදෙන්න උත්සාහ කරන ලෙසට මම කාමරාගය නැති කරන්න ඕනේ කියලා කියනවා කියලා. ඒ කියන්නේ අනාගාමී වෙන්න ඕනේ කියලා කියනවා කියලා. බුදුහාමුදුර කියනවා නෑ දෙවියෝ. මං එහෙම නෙමෙයි කියන්නේ. මම කියන්නේ හිස ගිනිගත් කෙකිනි නිවන ලෙස. දණ්ඩෙන් පහර කාපු කෙනෙක් ඒකෙන් මිදෙන්න උදඟලන විදිහට සක්කාය දිට්ඨිය නැති කරන්න කියලා. ඒ කියන්නේ සෝතාපන්න ඵලයේ පිහිටන්න කියලා. ඇයි ඔබ සෝතාපන්න ඵලයේ පිහිටුවා ඔබ සතර අපායෙන් නිදහස්. ඔබ ආයි කවදාකවත් බල්ලෙක් කියලා උපදින්නේ නැහැ. ඔබ ආයි කවදාකවත් පෙරේතෙක් කියලා උපදින්නේ නැහැ. ඔබ ආයි කවදාකවත් මහා නිරේට නිරේගත වෙන්නේ නැහැ. මං හිතනවා ඔබ හැමෝම අපාය විශ්වාස කරනවා කියලා මෙතන ඉන්නේ. ඒත් තරම්ම මිත්‍යා දෘෂ්ටික නැහැ කියලා මම විශ්වාස කරනවා. කෙනෙකුට කියන්න බලන්න අපායක් තියෙනවා නම් පෙන්වන්නකෝ. අන්න එතන තමයි ආය අවශ්‍ය වෙන්නේ මොකද්ද? නියත මිත්‍යා දෘෂ්ටියෙන් තොර වීම. ඒ කියන්නේ තථාගතයන් වහන්සේලා රහතන් වහන්සේලා ආදී ශ්‍රේෂ්ඨ උත්මය මේ ලෝකෙට බිහි වෙනවා කියන හැඟීම තමන් ගොරුවේ තියෙනවා. අපිට පේන්නේ නැති ගොඩාක් දේවල් උන්වහන්සේලාට පේනවා කියන එක තමන්ට දැනෙනවා. ඒකට තමයි විශ්වාසය අවශ්‍ය වෙන්නේ උන්වහන්සේලා ගැන. හැබැයි නිකන් ඇති වෙන්නේ නැහැ පින් උතුනේ විශ්වාසය. මම ඒකයි කිව්වේ. ධර්මය ශ්‍රවණය කරන්න පුළුවන් තරම් හරි ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් තරම් හරි ධර්මයේ අවබෝධ කරගන්න පුළුවන් තරම් ওই ධර්මයේ අවබෝධ වෙන අවබෝධ වෙන ඔබගේ සද්ධාව කියන එක නගින උඩට ඔය සද්ධාවෙන් තමයි ඔබට ඉතුරු ටිකට යන්න පුළුවන් සද්ධාව නැතුව ඔබට කොහෙවත් යන්න බෑ ඔබ හැමදාම භක්තිවන්තයෙක් වෙලා ඉඳී ඒ භක්තිය ඔබට දිව්‍ය ලෝකයකට ඔබ වරන් යයි. එතනින් එහාට නම් ඔබට කිසිම දෙයක් කරගන්න හම්බෙන්නේ නැහැ. වැඩි මොනොත් දිව්‍ය ලෝකයකට ඔබ වරන් යයි. ඔන්න එහෙනම් ප්‍රශ්නේ මම උත්තරේ දෙන්නම් දැන්. දැන් ඔබට යම්කිසි අවබෝධයක් තියෙනවා තථාගතවරු මේ ලෝකෙට පහළ වෙන්නේ කියලා. එහෙනම් තථාගතයන් වහන්සේ මහා මංගල සූත්‍රය දේශනා කළා නම් ඒ සූත්‍රය දේශනා කළේ ඔය අද අද පවතින මහා මංගල සූත්‍රයේ තේරුම් ටික කියලා දෙන්න නෙමෙයි. අසේවනාච බාලාන. බාලය අසුරු කරන්න එපා. හ්ම්? දැන් ඔය කියනවා අසත්පුරුෂය අසුරු කරන්න එපා. ඕක තමයි ලෞකික අර්ථය. එහෙනම් කවුද සත්පුරුෂය ඇති වෙන්නේ? එතකොට අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවන. එහෙනම් කවුද පණ්ඩිතයෝ කවුද බාලයෝ? ඔන්නෝක තේරුම් ගන්න. ලෞකික අර්ථයෙන් ගත්තොත් එහෙම බාලයෝ කියලා කියන්නේ මොකද්ද? පව පස්පව් කරන කට්ටිය. හරි? පණ්ඩිතයෝ කියන්නේ කවුද එතකොට? පස්පව් නොකරන අය. ඒ කියන්නේ සමාජ සම්මතයේ හොඳ මිනිස්සු. තථාගතයන් වහන්සේ කිවි ඕක නෙමෙයි. තථාගතයන් වහන්සේ බාලයෝ යන්නෙන් අදහස් කරේ මොකද්ද? අසුතවා පුතුක්ජනෝ. මේ ධර්මයේ අසා නොමැතිකමින් ධර්මයේ නොදැනීමෙන් පුතුක්ජන ස්වභාවයට පත් වෙච්ච අය කියන්නේ. එහෙනම් ඔබ දැන් දැන් මම මේ කියන එක ඔබ අහන්න ඕනේ කොහොමද? මුක්ඛ්‍ය වූ පරමාර්ථයේ නිවනට හිත පිටවගෙන. ඒ කියන්නේ ප්‍රධාන වූ පරමාර්ථය තමයි මම නිවන් දකිනවා. ඔන්න ඔය නිවන් දකිනවා කියන හැඟීමෙන් මේක දිහා බලන්න. සමහරවිට මේක ඔබට බර වැඩිද දන්නේ නැහැ. මට කරන් දෙන්න නැහැ. චන්නයි ඇහුවා මට බොරු කියලා දෙන්න බෑ. සමා සමාජ සම්මතේ මම මේ පිරිත් පොත පෙරළුවා නම් ඕකේ තේරුම් ටික කියලා මට කියලා දෙන්න පුළුවන්. ආ පඬිතු ඇසුරු කරන්න, බාලු ඇසුරු කරන්න එපා. සුදුසු පෙරසක වාසය කරන්න. ඈ කියලා. ඒක නෙමෙයි පිංගුදින. මේක හරි අර්ථය දැනගන්න. කරුණු පහක් කතා කළත් කමන්නේ හරි අර්ථය දැනගන්න. එහෙනම් මොකද්ද මේ පෘථග්ජන ස්වභාවයෙන් පෘථග්ජන අය ඇසුරු කළොත් ඔබ දන්නවනේ ඇසෝසියේෂන් එකනේ මිනිහෙක් දිනු කරන්නේ පල්ලයට දාන්නේ. නේද? එතකොට උන්වහන්සේ කියන්නේ මොකද්ද ඔබගේ ඇසෝසියේෂන් එක හොඳ කරගන්න. මොහොකටද? අසේවනාච බාලාණන්. අර කියන පෘ탁ජන ස්වභාවය අසුරු කරන්න එපා. පෘ탁ජන කියන්නේ මොකද්ද? හර හරසුන් බව අසුරු කරනාට කියන්නේ පෘ탁ජන. පොතු ජනිත කිරීම. පෘ탁ජන. පොත්ත කියන්නේ මොකද්ද? වැඩ කරන්නේ නැති දේ. ඇතුළේනේ වැඩ අවශ්‍ය දේ තියෙන්නේ. ඒතර වැඩකට නැති දේවල් ජනිත කරන අය පෘ탁ජනයි. ආර්ය කියන්නේ මොකද්ද? හරය ජනිත කරන අය. ආර්යයි. ඒතර පෘ탁ජන ස්වභාවය ඉන්න අය ඔබ ඇසුරු කළොත් ඔබ හැමදාම මොකද්ද වෙන්නේ? ඔබ හැමදාම පෘථග්ජනයි. ඔබ ඔබත් හැමදාම පොදු ජනිත කර කර ඉඳී. පොදු ජනිත දැන් ඔබට තේරෙනවද මම මේ කියන්නේ? පොදු ජනිත කරනවා කියන්නේ හරසුන් දේවල් රැස් කර කර ඉන්නවද ඔබ ඉන්නේ? මේ ලෝක සත්‍යයෙන් 99ක් ඉන්නේ හරසුන් දේවල් රැස් කර කර. ඔබ රැස් කරපු එක හරවත් දෙයක් කියන්නේ. ඔබ යම් මොහොතක් නිවන් අරමුණු කරගෙන ආනාපාන සතිය වැඩුවා නම් සතර සතිපට්ඨානේ වැඩුවා නම් අන්න ඒක තමයි ඔබ මේ මේ ජීවිතය කරගත්ත එකම හරවද්දේ. ඔබ දානයක් දුන්නත් ඒකත් යම් කිසි ප්‍රමාණයක හරසුන් දෙයක්. නමුත් ඒක හොඳ දෙයක්. නමුත් ඒකත් යම් කිසි ප්‍රමාණයක හරසුන් දෙයක්. ඒ යෝ දානෙන් ලබන්න පුළුවන් ඵලය මොකද්ද? දානං සග්ගස්ස සෝපාන. දානෙන් ඔබට ස්වර්ගයට යන්න පුළුවන්. අන්න එතනට ගිහින් හතර උනායි. එහෙනම් ඔබ යම් ඇසපිය හෙලන වෙලාවක් ඔබ විදර්ශනා භාවනාව කළා නම් ඒක තමයි ඔබ කරපු හරවත්ම දේ ඔබගේ ජීවිත කාලය තුළත. එහෙනම් ඔබ බලන්න ඔබ අසේවනාච බාලාණන් කියන මංගල කාරණාව හිස්ස කරගත්තද කියලා. ඔය මංගල මංගල කියන්නේ මොකද්ද? එතකොට ලෝකේ තියෙන මහාම මංගල්‍ය මොකද්ද? නිකන් හිතලා බලන්න. ඔබ කවදාවත් මේව අහන්නේ අහන්න ලැබෙන්නේ නැහැ. ලෝකේ තියෙන මහාම මංගල්‍ය මොකද්ද? නිර්වාණය. ඒක තමයි මහාම මංගල්‍ය. ඔය නිර්වාණයට යන්න පුළුවන් කරුණු කාරණා ටිකක් තමයි උන්වහන්සේ කිව්වේ. ඕක පෘථග්ජන මනසකින් බැලුවොත් බොහොම හද්ද ලෞකික විදියට පාවිච්චි කරගන්න පුළුවන්. ඕක ආර්ය වූ මනසකින් බැලුවොත් ඔබට නිවනට යන්න කරුණු සකස් කරගන්න පුළුවන්. මහා මංගල්‍යයක් ලබා ගන්නයි. මංගල්‍ය කියලා කියන්නේ සාමාන්‍යයෙන් හොඳම ශ්‍රේෂ්ඨ අවස්ථාවකට නේ. අපි මගුල් ගිය කියලා කියන්නේ. නේද? එහෙනම් බෞද්ධයෙකුට තියෙන ශ්‍රේෂ්ඨම අවස්ථාව මොකක්ද? අන්න ඒක නිසා තමයි කිව්වේ තම තම නැනපම නින්දන ගත යුතුය. මේ සද්ධර්මය. තමන්ගේ ඥාන ප්‍රමාණයට තමයි මේක තේරෙන්නේ. දැන් ඔබ ඔන්න දැන් ඔබ මේ වෙලාවේ මේ ධර්මයේ ශ්‍රවණය කරන්න අර නිවනට හිත පිටවගෙන. ඔබ නිවන් දකින්නවා කියන හැඟීමෙන් මේ ධර්මයේ ශ්‍රවණය කරන්න. අන්න එතකොට ඔබට මම මේ කියන හැම දෙයක්ම තේරෙයි. එතකොට දැන් බලන්න ඔන්න එහෙනම් ඔබ පොතු ජනිත කරන අය ආශ්‍රය කරන්නේ නැහැ. පණ්ඩිතානජ්ජ සේවන. දැන් ඔබ ආර්ය උත්තමයෝ ආශ්‍රය කරන්න පටන් ගත්තා. ඔන්න ඔබ ඇසෝසියේෂන් එක චේන්ජ් කළා. දැන් මොකද්ද වෙන්නේ? අර හිස්සුන් දේවල් කර කර ඈ පංචකාම සේවනයේ යෙදීදී දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් ඉඳගෙන ඔය ඔය කියන අර හරසුන් දේවල් රැස් කරන අයගෙන් අයින් වෙලා හරවත් දේවල් රැස් කරන අය පැත්තට ආවා. ඔන්න අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා. ඊළඟට පූජාච පූජනීයාන. අන්න දැන් ඔබ කරන්නේ මොකද්ද? පිදිය යුතු උත්තරමයන් වහන්සේලා පුදනවා. එයි දැන් ඔබ ඉන්නේ කාගේ ඇසෝසියේෂන් එකේද? ඒ පිදී යුතු උත්මයන්ගේ ඇසෝසියේෂන් එකේ දැන් ඔබ ඉන්නේ. ඒ අයගේ ඇසුරේ ඔබ ඉන්නේ. ඒක නිසා දැන් ඔබ ඒ අයට පුදන්න පටන් ගන්නවා. ඔන්න ඊළඟ මංගල කාරණාව. දැන් ඔබ පිදී යුත්තන් පුදනවා. ඊළඟට පතිරූපදේශ වාසෝච. ඔන්න මොකද්ද? පතිරූපදේශ වාසෝච කියන්නේ. සුදුසු පෙදෙතක වාසය කිරීම. ඕක තමයි අද අපිට උගන්වලා දෙන්නේ. සුදුසු පෙදෙසක වාසය කිරීම. එතකොට එතකොට මොකද්ද ඕක කොහොමද මංගල කාරණාවක් වෙන්නේ? සුදුසු පෙදෙසක වාසය කිරීම කියන්නේ. නිකන් හිතලා බලන්න. හරි. දැන් අපි තුන් මෙතුමට ඕනේ අ අපි තුන් මෙතුමා ගොඩ නැගිලි හදන ඉංජිනේරුවරයෙක්. දැන් සුදුසු පෙදෙස මොකද්ද? ඒ ගොඩ නැගිලි හදන තැන ඒරියා එකක්. ඒ කියන්නේ සූසපෙලස. දැන් ඒක එතකොට එතුමට මංගල කාරණාවක්ද? මෙතුමා ගුරුවරයෙක්. එතුමා වැඩිපුර උගන්වන්නේ වොට්ෆර්ඩ් වල. දැන් මොකද කළේ? එතුමා වොට්ෆර්ඩ් වලින් ගයක් ගත්තා. දැන් ඕක මංගල කාරණාවක්ද? දැන් හැබැයි සූසපෙලසෙන් නේද දැන් වාසය කරන්නේ. දැන් ඕක මංගල කාරණාවක්ද? නිකන් හිතලා බලන්න. ඇයි අපි මේවා විග්‍රහ කරගන්නේ නැත්තේ කියලා? ඈ? එහෙයියෝ වෙලා එහෙමයි හාමුදුරනේ. එහෙමයි එහෙමයි එහෙමයි කියලා ඔළුව බිම ගාලා පිළිගන්නවා. ඒක නෙමෙයි පිළිගන්න. හිතලා බලන්න. සුදුසු ප්‍රදේශයක වාසය කරනවා කියලා කියන්නේ Tamanට සුදුසු ප්‍රදේශය අඳුන ගන්නවා ඉස්සෙල්ලා. තමන් ඉන්නේ කොතනද කියලා අඳුන ගන්නවා. තමන් ඉන්නේ කොතනද කියලා අඳුන ගන්න ලේසි. ඇයි? දැන් ඔබ ආශ්‍රය කරන්නේ කවුද? අර ආර්ය පුත්ත උත්තමය. ආර්ය පුද්ගලයන් ඔබ ආශ්‍රය කරන්නේ. එතකොට ආර්ය පුද්ගලයන් ඔබ ආශ්‍රය කරද්දී ඔබට තේරෙනවා ඔබ ඉන්න ප්‍රදේශය මොකක්ද කියලා. මේ නැතුව මේ ඒරියා එකක් ගැන නෙමෙයි ඔතන කියන්නේ. ඔබ ඉන්න தත්ත්වය මොකක්ද කියලා ඔබට තේරෙනවා. ඔබ සෝතාපන්න මාර්ගයේ යන කෙනෙක්ද? ඔබ සෝතාපන්න වෙලාද? ඔබ අනා ඔබ සකදාගාමි මාර්ගේ යනවද දැන්? ඔන්න ඔය ඔබ සුදුසු පෙදෙසේ ඔබට තේරෙනවා. සුදුසු පෙදෙසක වාසය කිරීම. ඊළඟට පුබ්බේත කච පුඤ්ඤතා. මොකද ඒ කියන්නේ? පෙර කලල්ලද පිං ඇති බව. ඔන්න කියනවා. එතකොට මේ ලෝකේ පෙර පිං කරපු නැති මිනිස්සුන්ට මංගල කාරණා මොකුත් නැහැ. එහෙමද? එතකොට එතකොට මේ තථාගතයන් වහන්සේ සියලුම මිනිස්සුන්ට සියලුම දෙවිවරුන්ට නෙමෙයිද මේ ටික දේශනා කළේ? පින් කරපු අයට විතරද? පෙරගන්න ලද පින් ඇති බව කියලා කියන්නේ. පුබ්බේත කත පුඤ්ඤතා. ඔකට දීලා දෙන ලස්සන අර්ථය මොකද්ද? පෙරගන්න ලද පින් ඇති බව. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් පෙර පව් කරලා තියෙනවා නම් එයාට මේක මේ මංගල කාරණාවක් නෙමෙයි. එතකොට එහෙනම් මේ අපි හැමෝම පෙර පින් විතරද කරලා තියෙන්නේ? ඕ පිළිගන්න පුළුවන්ද ඕක නෙමෙයි අර්ථය. පුබ්බේත කත පුඤ්ඤතා කියන එක හරි. මොකද්ද ඔගේ අර්ථය? පුබ්බේත කත පුඤ්ඤතා කියන්නේ යමක් කරන්න ඉස්සෙල්ලා පිනක් කරලා ඉන්නවා කියන එක. පිනක් කිරීම දෙයක් කිරීමට පෙර. ඔන්න ඕක තමයි ඔගේ ඇත්ත අර්ථය. දැන් ඕක අපි අදත් කරනවා. හැබැයි අපි කරන්නේ කරන්නම් වාලේ. අපේ පැරන්නෝ ගාව තිබ්බනේ. අසේවනාච බාලානම් තිබ්බා. පණ්ඩිතානංච සේවනත් තිබ්බා. ඒක නිසා ඒගොල්ලෝ දැනගෙන කළා. අද අපි අසේවනාච බාලානුනුත් නැහැ. පණ්ඩිතානංච සේවනානුත් නැහැ. දැන් අපි මොකද කරන්නේ? අරක අරගෙන එනවා. දැන් මතකද නිකන් හිතලා බලන්න. දැන් බෞද්ධ කෙනෙක් හෝ සමහර ක්‍රිස්තියානියත් කරනවා ඇති. වාහනයට නැගලා වාහනේ ස්ටාර්ට් කළා මොකද කරන්නේ? ඈ තුන් පාරක් වඳිනවා. දැන් එවුන් වඳින්නේ මොකටද? ස්ටියරින් වීල් එකට. හවුද නේද? අපේ අම්මලා කරනවා දැකලා සමහරවිට අපේ අම්මලා කරන්නේ ආච්චි අම්මා කරපු නිසා. ආච්චි අම්මා කරන්නේ එයාගේ අම්මා කරනවා දැකලා. ඔය කවුරුත් දන්නේ නැති වෙද්දී ඔක තේරෙනවා. ඇයි බත් බත් හැලියට ඔක්කොම තියලා වතුර තියලා දාලා මොකද කරන්නේ? බඳිනවා. නේද? බඳිනවා. ඇයි කියලා ඇහුවොත් ගරු කරන්නේ. මොකටද? බත් හැලියට. ඈ? හාල් ටිකට. කන්න තියෙන දේනේ. ඈ ඒකින්ද වඳිනවා. ඉතින් අර ඉන්දියාවේ මිනිස්සු හරට්ට වඳින කතාව හොඳයිනේ. එතන ජීවයක්වත් තියෙනවනේ. ඒකට බලන්න. අපි කොච්චර මේ මේ මේ මොකුත් ඔබගේ වරන්තක් නෙමෙයි මේ. ඉතින් ඔබට මේක අවබෝධ කරගන්න බෑ. මේක අවබෝධ කරලා දෙන උත්මයෝ නෑ. ඒකයි තියෙන්නේ. අපි ඒක නෙමෙයි පින්වතුනි කරන්නේ. අපි දෙයක් කරන්නේ ඉස්සෙල්ලා අපි තිසරණේ පිහිටනවා. දෙයක් කරන්නේ ඉස්සෙල්ලා පිනක් කරනවා කියන්නේ ඒකයි. එහෙනම් අද ඉඳලා ඔබ බත් හැලියට වඳින්න එපා. සුක්කානමට වඳින්න එපා. අද ඉඳලා ඔබ මොකද්ද කාටද වඳින්න ඕනේ? ඔබ බත්නලි ලිපේ තියලා වඳින්න. කාටද ඒ වඳින්නේ? තථාගතයන් වහන්සේගේ උත්තරීතර නාමශ්‍රී නාමයට වඳින්නේ. ඒ තෙරුවන්ගේ ගුණ සිහි කරලා වඳින්නේ. ඒ වැඳලා තමයි අර වැඩේ කරන්නේ. අද අපේ තාත්තලා අපේ සීයලා මොකද කරන්නේ? පළවෙනි උදුළු පාර කුඹරට ගහන්න ඉස්සෙල්ලා මොකද කරන්නේ? මම හොඳට දැකලා තියෙනවා. මාත් කරනවා. මම හැබැයි තාත්තෙන් අහන්නේ ඇයි තාත්තේ වෙන්නේ? අහන්නේ. ඇහුවොත් එහම අපේ තාත්තට කියාගන්න බැරි හිතන්නේ. ලේසියෙන් ගන්න බෑ නෑ පුතේ අපි ගරු කරමු අපි කන දෙන්නේ පුතේ. අපි කැත්තටත් වඳිනවා උදැල්ලටත් වඳිනවා කුඹුරටත් වඳිනවා ඈ ඒක නෙමෙයි පිංගුතුනි. එතන හැම ඒක වෙන්නේ මොකද්ද? අර අර අර පණ්ඩිතානංච සේවනා නිසා අපි එතනට ආවා. නේද? අපි පණ්ඩිතානංච සේවනා කරපු නිසා, පණ්ඩිතයෝ ආශ්‍රය කරපු නිසා, උන්වහන්සේලා දේශනා කරපු සත්බස තමයි ඔළුවේ තියාගෙන ඉස්සරහට ආවේ. අන්න ඒක නිසා තමයි අපි යමක් කරන්න ඉස්සෙල්ලා පිනක් කරලා ඉන්නේ ඉස්සෙල්ලා. එතකොට මේ කරන දේ මහත්ඵලයි මහානිසංසයි. එකක්. ඔබ දානයක් දෙනකොට ඔබ ඔබ මෛත්‍රී සහගතව ඒ දාන දෙනවා නම් ඒක මහත්ඵලයි මහානිසංසයි නිකන් දෙන දානකට වඩා. ඒකයි කියන්නේ බෞද්ධයෙකුට නියමාකාරයෙන් දන් දෙන්න පුළුවන්. එක දානෙන් දිව්‍ය ලෝක යන්න පුළුවන් ඉදියට. අනිත් කෙනෙක් සියවතාවක් දන් දෙනවට වඩා. අවබෝධිනුයි ඒක කරන්නේ. සීලයක පිළිටලයි ඒක කරන්නේ. ඒක නිසා පින්වතුනි යමක් කරන්න ඉස්සෙල්ලා පිනක් කිරීම තමයි ඕකේ අර්ථය. දැන් බලන්න ඔබට තේරෙන්නේ නැති දැන් මේ මංගල සූත්‍රයේ කරුණු පහක් අපි කතා කළා. ඔය ඔය පහම ඔබ හිතන් හිටිය කරුණු පහද? තා කරුණු ඔක්කොම 38ක් තියෙනවා. ඔය 38ම වෙනස්. හැබැයි පද එකයි. පෙළදහම වෙනස් වෙලා නැහැ ඒකයි මං කිව්වේ. පෙළදහම වෙනස් වෙලා නැහැ. තව ඉස්සරහට ඔබට මොනවද කියයිද? තව ජෙනරේෂන් දෙකක් විතර ගියාට පස්සේ පෙළ දහම ඒත් තියෙයි. අයි පොත්වල ලියනවනේ. ඉතින් පෙළ දහම තියෙයි. ඕක ඕක හරෝණ අය මොනවා කියයිද? සිංහලට හරෝණ අය. ඒගොල්ලන් හිතන දේ ලියයි. ඔන්න ඔය විදිහට තමයි ධර්මය නැති වෙලා යන්නේ. මේ පොත් නැති වෙන්නේ. ඔය පොත් ඔක්කොම ගල් වල කොටන්න ඕනේ අපි. දැන් කොටාගෙන යන්නේ. ගල් 100ක ගෙඩුවක් වැඩක් තියෙනවා. ඔබ මෝඩ වෙන්න එපා පින්වතුනි. මේ වෙලාවේ chance එක ගන්න. මේ වෙලාවේ යන්තමින් පොල් කෙන්දට එල්ලිලා තියෙනවා සද්ධර්මය. මේ ඊළඟ ජෙනරේෂන් එකට මේ සද්ධර්මයේ අයිති කියලා මට හිතා ගන්න බෑ. ඔබ හිතා ආ එහෙම කොහොමද අපි ධර්මයේ ප්‍රචාරය කරන මම මම ලක්ෂ පහක් දුන්න අර ගලේ කොට නකුරු ටික. ඔබ එහෙම හිතයි. ගල් ලක්ෂයක කෙටුවත් වැඩක් තියනවා. ඕක තේරුම් කරලා දෙන්න පුළුවන්. අද හරි. අද සෙල්ලිපි වල තියෙන ඒවා දැන් ගල්ල කොටලන්නේ තියෙන්නේ. දැන් ඔක තේරුම් කරලා දෙන කවුරුත් නැත්තම් ඔය කොටොප් එකකින් ඇති වැඩක් තියනවද? ඔබ තමයි මේ ලෝකෙන වාසනාවන්තම සහ අවාසනාවන්තම මිනිස්සු කොටස. ඔබට මැණික් ගලක් අතට හම් වෙලා අඳුන ගන්න බැරි ඔබ ඒක වීසි කරනවා. තව කෙනෙකුට මැණික් ගලක් හම් වෙන්නේ ඔබ මැණික් ගල අතට නම් වීසි කරනවා. වීසි කළාට පස්සේ දැනගන්නේ හානේ මේක නිලක් නේ කියලා. මෙච්චර ලොකු නිලක් හම්බුනා ලෝකෙම සල්ලි වලට ගන්න දීවා කියලා හිතෙනවා. එතකොට වැඩිපුරම දුකටපත් වෙන්නේ කවුද? කවුරු මෝඩයා කියලා මෙමුතුත් එහෙම කාව දමතන්නේ. මෙයාවද මෙයාවද? මෙයා. මැනිකල් අතර හොයලා වීසි කරපු කෙනා. ඒක නිසා අන්‍යාගමික අය. මෝඩයි නෙමෙයි. ඔබයි මෝඩ. ඔබගේ අතට අහු වෙලා තියෙනවා. ඔබට මේක තේරුම් ගන්න පින නැහැ. ඒක නිසා පින්වතුනි තරුණකමෙන් මත් වෙන්න යන්න එපා. ඔය තරුණකම ඔක්කොම ඉවරයි. අවුරුදු 60 ප්ලස්. නිරෝගීකමින් මත් වෙන්න යන්න එපා. ඔය නිරෝගීකම ඔක්කොම ඉවර අපට අංශභාගය හැදිලා ඇඳට වැටලා ඇඳවන හැදිලා මේ පැත්ත කුණු වෙලා පණුව හැලෙන්න ගත්තාම ඔය නිරෝගීකමේ තියෙන සංකල්පය අපට දැනේ. එතකොට ඔබ ප්‍රමාද වැඩි. මම මේක ලක්ෂ වාරයක් කීවම් කරන්නේ ඒකයි. මේ ලක්ෂ වාරයක් කියන්නේ ඒකයි ඔබට තියෙන අනුකම්පාවයි. මේ තියෙන වෙලාවේ ප්‍රයෝජනය ගන්න. නැති වුණාට පස්සේ ඔබ කොච්චර අනාතයිද කියලා හිතා ගන්න බෑ. පහක් කිව්වා. දැන් මංගල සූත්‍රයේ අන්තිමට තියෙනවත් කියවලා බලුවා නේද? නිබ්බාන සත්‍ය කිරියාච. ඒකෙන්වත් හිතුන්නේ නැද්ද නෙමෙයි මංගල සූත්‍රයේ තියෙන මේ මේ ලෝකෙට නෙමෙයි ලෝකෙන් එතර වෙන්නමයි කියලා. මම හිතෙන්නේ නැහැ නේකට. ඊට පස්සේ කියන පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති. අශෝකං විරජං කේමං. ඒ තම් මංගල මුත්තම. කාගේ මානසික මට්ටමද විග්‍රහ කරන්නේ? ඔබගේ මානසික මට්ටමද? ඈ පුට්ටස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. ඒ කියන්නේ මොකද්ද? මේ අස්ත ලෝක ධර්මෙහි නොසැලෙන මානසිකත්වයක් හැදෙනවා කියලා. කාටද අටලෝධාමේ නොසැලෙන මානසිකත්වය තියෙන්නේ? හ්ම්? ඔබටද රහතන් වහන්සේට? රහතන් වහන්සේ. එහෙමනම් ඔය අන්තිම මංගල කාරණාවෙන් කියවෙන්නේ කවුරු ගැනද? රහතන් වහන්සේගේ තියෙන මානසික මට්ටම ගැන. ඒ කියන්නේ ඔබ ඔය ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඔය මංගල කාරණාට යනකොට 30 ගණන් වලදී මොකද වෙන්නේ? ඔබ දන්නේ නැතුව නිවනට ගිහිල්ලා. නේද? එහෙනම් තථාගතයන් වහන්සේ මේ මංගල සූත්‍රය දේශනා කළේ ඒ උතුම් නිවන් අවබෝධ කරගන්නකොට. මම ඒකයි කියන්නේ මේ මේ දරුවෝ හදන අම්මලට මම දැකපු දෙන්නම් ගැබිනි මාතාවරු ඉන්නවා තුන් දෙනෙක්. මම ඔබලා දෙන ලොකු මාවාදේ තමයි. ඔබලද මේ සමාජය හොඳටම පේනවනේ. මේ සමාජයේ දරුවන්ට වෙන දේවල් හොඳටම පේනවනේ. ඒත් ඔබ ආසාවෙන් දරුවෝ හදනවනේ. ඒක හොඳයි. හැබැයි මේ දේ මතක තියාගන්න. තාත්තලා අම්මලා ඔබගේ දරුවාව ධර්මයට යොමු කළේ නැත්තම් ඔබගේ දරුවාට මේ සද්ධර්මයේ බිඳු මාත්‍රයක් හරි අවබෝධ කරගුවේ නැත්තම් ඔබ මහා දුකකටපත් වෙනවා අනාගතයේදී ඒකට තමයි මේ මංගල සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කිව්වේ. ඔය මංගල සූත්‍රයේ තියෙන කරුණු කාරණා එකින් එක එකින් එක එකින් එක එකින් එක විග්‍රහ කරගෙන යන්න ඉස්සරහට. අපි විග්‍රහ කරමු. අන්න එතකොට ජයගත්තු දරුවෝ මේ ලෝකෙට බිහි කරන්න පුළුවන් අපිට. අමතක කරන්න එපා. අද ඔබ ඉන්න තත්ත්වෙන් නෙමෙයි ඔය දරුවෝ තව අවුරුදු 15කින් ඉන්නේ. තව අවුරුදු 15ක් යනකොට මේ මනුස්ස සංහතිය තිරසනුන්ට වඩා පොඩ්ඩක් උතුම් තත්ත්වයටපත් වෙයි. අන්නේ කාලෙක තමයි ඔබගේ දරුවෝ සමාජයට එන්නේ. කතාවද වැදහු නැති අයගේ දරුවෝ ඉන්න තවත් කල් යනවා. ඒ දුම් දෙනා ගැන විතරක් නෙමෙයි කියන්නේ හැමෝ ගැන. අපි හැමෝටම අත්වෙන ඉරණම ගැන. මේ මංගල සූත්‍රයේ කරුණු අනුගමනය කරවන්නේ. ඒක තමයි බේරගන්න තියෙන හොඳම ක්‍රමය. වෙන කිසිම ක්‍රමයක් නැහැ. ඔබට පුළුවන් ද දරුවා බැඳලා තියාගන්න ගෙදර? ඈ? ඔබට පුළුවන් ද ඔබගේ දරුවත් එක්ක පස්සෙන් ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා ඉන්න? පුළුවන්. ටියුෂන් පන්දර යනකොට අම්මා පස්සෙන් යනවා. බස් එක යනකොට අම්මා පස්සෙන් යනවා. ළමයා ඉස්කෝලේට ගියාට පස්සේ දාන දෙල්ලන් ටික දැම්මම අම්මා වහබනවා ඉන්න. මොකද ළමයා ඉස්කෝල මම දන්නවා මම ටීචර් කෙනෙක් ලංකාවේ සිට මම හොඳටම දන්නවා. අම්මලා පස්සෙන් ළමයා ඉස්කෝලේට ගියාට පස්සේ ළමයෙක් හදාගන්න නැති එක විතරයි කරන්නේ. ඉතින් අම්මට ඉස්කෝලේ යන්න පුළුවන්ද? ඉස්කෝලේ ඇතුළට ළමයා බලන්න. එතකොට වෙන්න ඕනේ මොකද්ද? ළමයාට ධර්මය අවබෝධ කරගන්න. ඉස්ලාම් ධර්මයේ ඒ අය මොකද කරන්නේ? ඉස්ලාම් ධර්මයේ තියෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. ඒ මිනිස්සුන්ගේ සොසයිටි එකේ තියෙන මොකද්ද? වහගන්න. වහගත්තාට පස්සේ ඔක්කොම හරි. තථාගතයන් වහන්සේ කියන්නේ මොකද්ද? ඔය පිටින් වහගෙන හරියන්නේ නැහැ. ඔක ඇතුලෙන් වහගන්න. ටැප් එකක් අරිනවා. හෝ ගාලා වතුර එනවා. ඔබ මොකද කරන්නේ? ඒ අය මොකද කරන්නේ? මේ පැත්තෙන් වහනෝ සද කරලා ඇති. බුදුහාමුදුරේ මොකද කරන්න කියන්නේ? අතුනේ මේක වහපන් කියලා. වහලා මේ අතාරන් හිටපන්. රහතන් වහන්සේලා 500ක් ඉන්න තැන මේ ලෝකෙන ලස්සනම ගෑනු 100 දෙනෙක් හෙළුවැල්ලෙන් ගියත් උන්ට ප්‍රශ්නයක් තියෙනවා. නෑ ටැප් වහලා තියෙනවා. අද ලෝකේ වැඩිම AIDS ප්‍රමා AIDS රෝගීන් ඉන්නේ මොන જાතියද? මුස්ලිම්. එතන පිට විතරයි නේද වැහිලා තියෙන්නේ. ඇතුළේ වැහිලා නැහැ. ඔන්න ඕව අවබෝධ කරගන්න. ඒකයි මම කියන්නේ ඔබට තියෙන කෙලින්ම බුද්ධියෙන් යන ගමනක්. ඒ බුද්ධියෙන් යන ගමනට එකතු එතකොට ඔබ නියම බෞද්ධයෙක්. අද පටන් හිතා ගන්න නෑ මම මේ මේ භවය මම කෙලවර කරනවාමයි. අන්න එතකල් ඔබ බෞද්ධයෙකුත් නෙමෙයි. බුද්ධාගම්කාරයෙක්. අන්න ඒ නම හොඳයි. අපිත් හොඳ බුද්ධාගම්කාරයෝ. ඇත්ත ඇත්ත. හොඳ බුද්ධාගම්කාරයෝ. හැබැයි බෞද්ධ කියන්න බෑ. නමට වෙන තේරුමක් තියෙනවා. බුද්ධ කියන්නේ මොකක්ද? මෙන්න මේ පුංචි දේවල් වලින් ගත්ත හැකි අදහස්. බුද්ධ කියන්නේ භවය උදුරපු කියන අර. භවය තමයි වෙන මොකද තථාගතයන් වහන්සේලා කතා කරන්නේ භවය ගැන. නේද? ඊට මෙහා දින පුංචි දේවල් කතා කරලා නැහැ. කෙනෙක් අහන්න පුළුවන් අයියෝ භාග්‍යතුන් වහන්සේ සිසත්වවත් පාස් නැහැනේ. හ්ම්? නේ සිසතර දාලියා කියලා නැහැනේ. භෞතික විද්‍යාංග විද්‍යාඥයන්ගේ නාම ලේඛනයේ බුදුහාමුදුරනේ තුන්වෙනි දණ්ඩ. ඒ බුදුහාමුදුර කියලා නැහැ. බුදුහාමුදුර දැනගෙන ඉඳලා නැහැ. ඒක තමයි මිනිසුන්ගේ හිතේ. ඒකද හිතේ. නැහැ. බුදුහාඳුර මේ ලෝකෙට ආයේ ඕවා කියන්න නෙමෙයි. දැන් මෙතුමා A level teacher කෙනෙක්. තුන මාසෙක ළමයි කියලා ටියුෂන් ඉල්ලුවොත් දෙයිද? ඒ දන්නේ නැති හින්දා. නැහැ. අවබෝධ කරගන්න. දන්නේ නැති හින්දා නෙමෙයි. ඕවා කියලා වැඩක් නැහැ. ඕවා කියන නෙමෙයි ආවේ. ඕවා කියන මේ මුන්වන්සේ දකින්නද ඕවා කියන තව ඉස්සරහට එයි ඕ පොඩි පොඩි කොල්ලෝ. උන් ඕවා කියයි. මං ආයෝක් කරන්න නෙමෙයි. මං ආය මෙන්න මම මෙච්චර දුකක් ඉන්නේ උඹලට මෙන්න මේ ටික කරලා දෙන්න මේක අවබෝධ කරගන්න මිනිසුන්නේ කියලා උන්වහන්සේ කියන්නේ නැවතිස්ස. ඉතින් ඔබ ඒක අවබෝධ කරගන්න නැතුව මේ පිළිමන කෝටි වාරයක් වෙන්නත් වැඩක් නැහැ. ඒක නිසා ඔබ මේ වඳින එක අවබෝධයෙන් කරන්න. ඔබ මේ මල් තියෙන එක අවබෝධයෙන් කරන්න. ඒ කාලේ අපේ පැරණි මිනිස්සු අර අර පණ්ඩිතානංච සේවනා නිසා මේ මල් තිබ්බේ අවබෝධයෙන්. අද අපේ මිනිස්සු මල් තියන්නේ ලස්සනට. සුවඳ කරවන්න. බුදුහාමුදුරුවම කියනවා නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන ඈ විභූෂණට්ටානා වේරමණී සික්ඛාපද සමාධිය කියන්නේ ශික්ෂාපදත් පනවල තියෙන අට සිල්වලට. උන්වහන්සේ අට සිල්වලට හේම ශික්ෂාපද පනවල මේ අපේ බුදුහාමුදුරන් අපි මොනවද කියන්නේ වර්ණ ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සම්තතින් කිය කිය මොකද කරන්නේ අපි ඈ මේ වර්ණයෙන් සුවඳේ මේ වූ මෙන්න මේවා. ඒතර ඕකද අර්ථය. දැන් අර්ථය ඒක. ඇයි? දැන් කවදාද අපි සේවනය කරන්නේ? පණ්ඩිතෙන්වද බාලයන්වද? දැන් අපි සේවනය කරන්නේ බාලයෙන්. බාලයෙන් කියන්නේ බින්දුතුනේ ඒක වරද්ද ගන්න එපා. බාලයෙන් කියලා කියන්නේ පහත් අය නෙමෙයි. පහත් අය ওই කුලකට ගන්නම බෑ. බාලයෝ කියන අයට වඩා පහත් පහත් අය. අසත්පුරුෂයෝ කියන්නේ ඒ අය. බාලයෝ කියලා කියන්නේ බාල අදහස් තියෙන අය. බාල කියලා කියන්නේ මොකක්ද? ගෙදර ඉන්න පොඩි එකාටනේ බාල කියලා කියන්නේ. ඒ කියන්නේ අර නොමේරු අදහස් තියෙන අය. ඒ කියන්නේ පව්කාරයෝ නෙමෙයි. ඔතන පව්කාරය කෙනෙක් ඉන්නේ ඔතනට පල්ලෙහා. බුදුහාඳුරෝ එයාම ඇක්සෙප්ට් කරන්නෙම නෑ. කෙනා පෘථග්ජන අය වාසය කරන්නේ නැතුව ආර්ය උත්තමයන් වාසය කරා. අන්නේ ආර්ය උත්තමයන් වාසය කරද්දී ආර්ය උත්තමයා කියනවා මෙන්න මේකට හේතුව මොකක්ද කියලා. ඔබ කොහොමද මේ ගැන අවබෝධයට ගන්න ඕනේ? පූජේමි බුද්ධං කුසුමේන නේන. පුඤ්ඤේන මේ තෙන ලබාමි මොක්කා. පුප්පම් මිලා යති යතයි ධම්මේ කායෝ තථා යති විනාශ භාව. ඕක මොකද්ද? කමඨහනක්. ඕක කමඨහනක්. මේ මල් මම තථාගතයන් වහන්සේගේ පාමුල කඩලා දානවා. මම මේක මේක ලොකු අර්ථයක් තියෙනවා මම වෙන දවසකින් කියන්න. මේකේ තියෙන සම්පූර්ණ කමඨහන. සරල අර්ථයක් දෙන්න. දැන් බලන්න මේ සරල අර්ථය මම කොහොමද දෙන්නේ කියලා. දැන් බලන්න නිවනට මූලික වෙලා නැද්ද කියලා. පරිමුඛං සතින් උපට්ඨමෙත්වා නෙමෙයිද කියලා. මුක්්‍ය වූ පරමාර්ථයේ නිවනට හිත පිහිටිලා නැද්ද කියලා. එතකොට ඔබ මේ මල් පූජා කළ යුත්තේ කොහොමද? ඔන්න ඕකෙන්. මුක්්‍ය වූ පරමාර්ථයේ නිවනට හිත පිහිටවගෙන. එතකොට තමයි ඔබට සතාගතයන් වහන්සේ කියපු තැනට යන්න පුළුවන්. නැත්තම් ඔබට පුළුවන් මේ සංසාරේ සැරිසරසර ඉන්න. වරක බල්ලෙක්, වරක නරියෙක්, වරක පෙරේතෙක්. ඔබ පෙරේතෙක් වුණොත් එහෙම නිකමල හිතලා බලන්න. ඈ ඔබගේම ගෙදර ඔබගේම දරුවෝ පැසිකිලියට ගිහිල්ලා පහරද්දි ඔබම කට ඇරගෙන ඒක කන්න බලන් හිටියොත් එහෙම ඔබ හිතනවාද ඔබට ඒ උරුම නැහැ කියලා කවුද ගැරන්ටි ලියලා තියෙන ඔබට ඒ උරුම නැහැ කියලා ඔබට ඒව උරුමයි මේ ළඟදී අර Facebook එකේ කෙනෙක්ගේ දාලා තිබ්බා මිහිපිට ගන්ධබ්බෙක් උෂණ කෝෂ දෙක බිම ගෑවෙනවා ඒකට තමයි ගන්ධබ්බය කියලා කියන්නේ. සෝරි කුම්බාණ්ඩෙක්. ගන්ධබ්බෙක් නෙමෙයි කුම්බාණ්ඩෙක්. කුම්බාණ්ඩ කියන පෙරේත කොට්ටාසේ හැටි ඒක. ඔබට සමාජයට මුණ ගැහිලා ඇති. කුම්බාණ්ඩ කියන ප්‍රේත කොට්ටාසේ. කාමේ වර්ධවා හැසිරෙන්න උන්ට දෙන ලැබෙන සබාධාමෙන් ලැබෙන දඬුවම කුම්බාණ්ඩේ. කුම්බාණ්ඩ කියන දේව කොට්ටාසෙකුත් ඉන්නවා ඒගොල්ලෝ නෙමෙයි. කුම්බාණ්ඩ කියන ප්‍රේත කොට්ටාසේ. ඒගොල්ලන්ගේ වසන කෝස බිම ගෑවෙන තරම් ලොකුයි. ඒක කරේ තියාගෙන තමයි යන්නේ. පිටි මුට්ටිය වගේ. ගිහිලා තියලා ඒක උඩ තමයි ඉඳගන්නේ. කාමේ වරදවා හැදිරෙන්නේ උන්ට. මිහි පිට මිහි පිට කුම්බාණ්ඩෙක් අන්න දාලා තින මේකේ. කරන කලට පව් මිහිරිය මීසේ. බිඳින කලට දුක් දැඩි වේ ගිනිසේ. මේවා මේ තථාගතයන් වහන්සේ කියන්නේ ඔබ කෙරේ තියෙන අනුකම්පාවයි. උන්වහන්සේට පේන නිසා. මෙතනින් ගොඩ යන්න. ඔබ කරපු පින් පව් ටික ඔබට පරිසම් දෙන්න ගියොත් තව කෝටි වතාවක් ඔබට අපාගත වෙන්න ඇති. තව කෝටි වතාවක් හිස්කම් ලබන්න ඇති ඔබ. ඔය ටික ගෙවලා ඉවර කරන්න බෑ කවදදක්වත්. ඔය ටික ගෙවලා ඉවර මොකද මේ ආත්මෙත් කොච්චර දේවල් අපි කරගන්නවද? නේද? ඈ දැන් මෙතන මේ මේක ඉවර වෙලා බහැලා ගෙදර යන ගමන් කොච්චර දේවල් කරගන්නවද? නේද? ගත කරන ගත කරන තප්පරයක් තප්පරයක් පාසා කල්න සුක්ඛං කල්න සුක්ඛ විපාකං. අපි මේ ඉන්නේ මනුස්ස ලෝකේ. කළු සුදු කර්ම කර කර කළු සුදු විපාක රැස් කරනවා. හොඳ දේවල් කළා හොඳ විපාක රැස් කරනවා වගේම නරක දේවල් කළා නරක විපාකත් රැස් කරනවා. ওই ටික ඔක්කොම account වල එකතු වෙනවා. ඉතින් ඔය එකතු වෙච්ච ගෙවල් ඉවර කරන්නේ කොහොමද? බුදුන්ට මල් පූජා කිරීමේදී පෙළක් මතුම මතුමතන්ද තියෙනවා. මේ තනින් ඉහළ වැවෙන මල් පූජා කරන්න තනින් පහළම මල් පූජා කරන්න ඕන නැහැ කියලා පොඩි කාලෙම කියනවා තියෙනවා. එතකොට මලේ පෙති කැඩිලා නම් ඒවා පූජා කරන්න හොඳ නැහැ කියනවා. පර්ණ මල් සුද්ධ කරන්න ඕනේ කියලා කියනවා. එතකොට මේ මොකක්ද? ඔව් මෙහෙමයි. ඔය ඔය ඔය මල් පූජා කරන්නේ කවුද? සද්ධාවන්තයාද, භක්තිවන්තයාද? අන්න එතනින් තෝරගන්නේ. ඔය මල් පූජා කරන්නේ භක්තිවන්තයා. ඒකෙන් කියන්නේ ශ්‍රද්ධාවන්තයා මල් පූජා කරන්නේ නැහැ කියලා. ශ්‍රද්ධාවන්තයා මල් පූජා කරනකොට දර්ශනයක් තියෙනවා විශේෂ වූ දර්ශනයක්. භක්තිවන්තයා මල් පූජා කරනකොට විශේෂ වූ භක්තියක් තියෙනවා. එතකොට එයා මලක් ගලක පෙත්තක් කැල්ල තිබ්බොත් ඒක එයා පූජා කරන්නේ හොඳයි. දනින් පල්ලෙහා ඇයි බල්ලෝ ඇවිල්ලා චූ කරනවා. නේද? එතකොට බල්ලෝ ඇවිල්ලා චූ කරලා අර එමේ දූවිල්ල වැදිලා අර එමේ තියෙන්න පුළුවන්. නැත්නම් අපිට වල අපි දනිනුත් පල්ලෙහා තියෙන ඒවා බුදුන්ට හොඳ නැහැ. දැන් අපි අපි බුද්ධ පූජාවක් ලෑස්ති කරද්ද අපි කොහොමද ලෑස්ති කරන්නේ? මහත් වූ ගෞරවේ. හොඳ නැද්ද? මහත් වූ ගෞරවේ. හ්ම් තමයි කට කට බැඳගෙන මුඛ වාඩම් බැඳලා උඩුවියම් බැඳලා නේද? සඳුන් දර දාලා අපි උයන්නේ. ඒක. තථාගතයන් වහන්සේ උදෙසා දානේ පිළියෙල කරන්නේ. භක්තියට. නමුත් ඔබ දන්නවද එක්තරා අවස්ථාවක තථාගතයන් වහන්සේ පිරිනිදා වඩින්දී එක බමුණු ගෙදරකට ගියා. මොකද උන්වහන්සේ දැක්ක මේ බමුණට නිවන් අවබෝධ කරගන්න තරම් ශක්තියක් තියෙනවා. ඒ යනකොට ඒ බමුණ මොකද කරන්නේ? ගේ පැත්ත බලාගෙන බත් කනවා. එළිය පුටුව තියාගෙන ගේ පැත්ත බලාගෙන බත් කනවා. එළිය බලාගෙන නැතුව ගේ පැත්ත බලාගෙන. මේ අනනෝ හොගාලා තියන්න බමුණෝ බත් කනට ඉතින් කියන්න දෙයක් නැහැ නේද ඈ මේව අනලා අනලා ඉතින් කනවා එතකොට දැන් බැමිනි හොදි බෙදනවා තථාගතයන් වහන්සේ ඇවිල්ලා පාත්‍රෙත් තියාගෙන අර වැට ගාව බලාගෙන ඉන්නවා බැමිනි දැක්ක මේක බැමිනි දැකලා බැමිනි මොකද කියන්නේ බැමිනි කල්පනා කරනවා දැන් මේ බමුණ දැක්කොත් මුන්වහන්සේ වැඩ ඉන්නවා මේ බට්ටික උන්වහන්සේට පූජා කරනවා. ඊට පස්සේ මාව කන්න හදයි මට බඩ ගිනි කියලා මට දැන් ආයි උයන්නත් වෙනවා එතකොට. ඒක නිසා මේක වෙන්න දෙන්න බෑ කියලා මොකද කලේ අරක බෙදෙන ගමන් ඔළුවෙන් බුදුහාඳුරන්ට කියනවා යන්න යන්න යන්න කියලා. බුදුහාමුදුරුව මොකද කරන්නේ? මෙහෙම කරනවා. සාක්‍ය වංශයෙන් පැවිදිච්ච මහා උත්තමෙක් මෙහෙම මෙහෙම කරලා පොඩි එකෙක් වගේ ඔළුව වන්නවා දැකලා බැමිලිට බකස් ගාලා hina යනවා. ඒ hina වෙනකොට මොකද කරන්නේ? අර බමුණ බලනවා කාටද මේ hina වුනේ කියලා. ඊට පස්සේ දකින්න බුදුහාඳුරෝ වැඩ ඉන්නවා. බමුණා ටක් ගාලා නැගිටලා ගිහිල්ලා අනේ ස්වාමීනි මේ අනුල අනුල දාලා තියෙන බත් මං කොහොමද ඔබ වහන්සේට පූජා කරන්නේ? ඒ වෙලාවේ බුදුහාඳුරෝ කියනවා පින්වත් බ්‍රාහමණේ තථාගතයන් වහන්සේලා තවත් පරදත්තූප ජීවි ප්‍රේතයෝ වගේ පරදත්තූප ජීවි ප්‍රේතයන්ට පිනේ මුලත් මැදත් අගත් අනුමෝදන් වෙන්න පුළුවන්. ඒ වගේම තථාගතයන් වහන්සේට දානේ මුල මැද අග කොතනින් ලැබුණාද? ඒක වළඳන්න පුළුවන් කියලා උන්වහන්සේ පාත්‍රෙ දික් කරනවා. අර බමුණ අනලා අනලා අනලා අනලා දාපෝ. අපාට කටට ගත්ත බත් නිඳුත් දාලා ඇති ඔකට. ඒ ඒ ටික තමයි උන්වහන්සේ එතනම පැත්තකින්ගෙන වළඳන්නේ. වළඳ ධර්මයේ දේශනා කරනවා අර බ්‍රාහමණය සෝතාපන්න ඵලයේ පිහිටන. අපි මම මේ කියන්නේ මේවා කරන්න එපා කියලා නෙමෙයි පින්වතුනි. කරුණාකර වරදවා වටහා ගන්න එපා. අපි මේ දෙක තේරුම් ගමු. සද්ධාවයි භක්තිය කියන එක තේරුම් ගමු. ඔය තථාගතයන් වහන්සේලා බලාපොරොත්තුනේ මොකද්ද කියන එක තේරුම් ගමු. තවත් අවස්ථාවක් මම කියන්නම්. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. උන්වහන්සේ නිරෝධ සමාපත්තියට සම්බන්ධිනවා. නිරෝධ සමාපත්තියට සම්බන්ධ වෙනවා කියන හත් දවසක් නිරෝධයෙන් ඉන්න හුස්ම ගන්නෙත් නැහැ, කන්නෙත් නැහැ, බොන්නෙත් නැහැ. ඒක සමාපත්තිය. මේ ලෝකයේ තියෙන ලොකුම පින තමයි නිරෝධ තථාගතයන් වහන්සේට දෙන දානෙට හැරුණාම නිරෝධ සමාපත්තියට සම්බන්ධිච්ච අරහතුන් වහන්සේ නමකට දෙන මුල්ම දාණය. ඇයි 7000ක් බඩගින්න ඉඳලා තමයි උන්වහන්සේ නිරෝධ සමාපත්තිය නැගිටින්නේ. ඒ වෙලාවට දෙන දාණය මහත්ඵලයි මහානිසංසයි. ඉතින් මොකද කරන්නේ? සක්‍ර දෙවීන්ද්‍ර හැම පොර කනවා උන්වහන්සේට දාණය දෙන්න. ඇයි දෙවිසම සම්පත් වැඩි කරගන්න. හැබැයි උන්වහන්සේ කවදාකවත් දෙවිවරුන්ගේ දාණය ඇක්සෙප්ට් කරන්නේ නැහැ. උන්වහන්සේ කියන්නේ ඕගොල්ලන්ට ඇති වෙන්න ලැබිලා තියෙන දෙවිව සම්පත්. අර බලන්න අර කොළින් වල ජීවත් වෙන අහිංසක මිනිස්සු, හිඟන්න වගේ ජීවත් වෙන මිනිස්සු මේ මිනිසුන්ට යන දස කලදසාවක් තියෙනවා. කියලා උන්වහන්සේ ඒ දිහාටමයි වඩින්නේ. දවසක් උන්වහන්සේ එතන වදිද්දි ලාදුරු රෝගී කාන්දා ලාදුරු රෝගියෙක්. මේ ලාදුරු රෝගේ නෑ ලාදුරු කියන්නේ ඇඟිලි කුණු වෙන ලෙඩේ. මේ ලාදුරු රෝගී කාන්තාව ඉන්නව ඇතුලේ. මේ ඉතින් නෑදෑයෝ ගිහිල්ලා මොකද කරන්නේ? අර බත් එක තියලා රිටකින් තමයි ඇතුලට තල්ලු කරන්නේ. ඇයි ඒ? ඇඟේ ගෑවෙන ගෑවෙන දන හැදෙන නිසා. උන්වහන්සේ දැක්කා මේ කාන්තාව මැරිලා මෙයා මැරෙනවා. මැරිලා ගිහිල්ලා අපාගත වෙනවා. මම මෙයාට පිහිට වෙන්න ඕනේ කියලා උන්වහන්සේ වැඩියගේ ගාවට. වැල්ල බලාගෙන ඉන්නවා. ඒ බලාගෙන උඩ ලාදුරු රෝගියා දැක්ක එක. දැකලා මොකද කරන්නේ? අනේ මට කොනතරම් වාසනාවක් දී. දැන් මේ අනාන ඉන්නේ වත් එක්ක කනවා. මේ ඇඟිලි ඔක්කොම කුණු වෙලා. දැන් හිතන්න රහතන් වහන්සේ කෙනෙක්ගේ මානසික මට්ටම ගැන. සුපර්මෑන්ලා කවුද කියලා හිතලා බලන්න. ඔබගේ දරුවන්ට සුපර්මෑන් ගැන උගන්වන්න ඉස්සෙල්ලා මේ මහා කාශ්‍යප රහතන් වහන්සේ ගැන දේශනා කරන්න. ඒ යාට කියලා දෙන්න මෙන්න මෙහෙම උත්මයෙක් මේ ලෝකේ හිටියා පුතේ. ඒ උත්තමයා මෙන්න මේ වගේ. මෙන්න මේ තරම් ශ්‍රේෂ්ඨත්වයෙන් පිරිච්ච උත්තම පිරිසක් හිටියා. ඒ මහා සාරිපුත්‍රයන් වහන්සේ ගැන තමන්ගේ දරුවන්ට කියලා දෙන්න. නිකන් හිතලා බලන්න මොනතරම් පුහු දෙමාපියෝද ඉන්නේ කියලා බෞද්ධයි කියලා කියාගෙන. අහන්නේ දෙමාපියන්ගේ අටවසර දරුවෙක්ගේ කවුද පුතේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියන්නේ කියලා. දන්නේ අහන්න කවුද පුතේ සුපර්මෑන් කියන්නේ කියලා. එතකොට ඒටු ඉසෙට් කියයි සුපර්මෑන් අඳිනේ වැහිටන් කියයි. ඔන්න ඔය තරම් පහත් තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. ඉතින් ඒ වෙලාවේ අර ලාදුරු රෝගියා හිතනවා අනේ මට කොයිතරම් වාසනාවක්ද උදා වුණේ මට මුන්වහන්සේට බත් හැන්දක් පූජා කරගන්න වාසනාවක් ආවනේ කියලා. කියලා ඉස්සරහට ඇවිල්ලා මොකද කරන්නේ? අර අතින් නොකාපු හරියෙන් බත් ටිකක් දානවා. දානකොට මොකද වෙන්නේ? අර කුණු වෙච්ච ඇඟිල්ල පාත්‍රයට වැටෙනවා. දැන් හිත කම්පා වෙනවා මොකද? අයියෝ මට හම්බෙච්ච chance එක නැති වුණා නේ කියලා. ඔන්න හිත දූෂණය වෙන්න පටන් ගන්නකොට මොකද වෙන්නේ? මහා කාශ්‍යප මහරහතන් වහන්සේට දැනෙනවා මෙයාගේ හිත දූෂණය වෙන්න යන්නේ කියලා. එතකොට මොකද වෙන්නේ? එතනම වාඩි වෙලා අරයට පේන අර ඇඟිල්ල පැත්තකින් තියලා දානි වළඳනවා. ඒ වෙලාවේ මහත් වූ සන්තෝෂයකටපත් වෙනවා. එහෙමනම් පින්වදින හිතලා බලන්න ඔන්න ඕකයි අරහත්ත්වය. ඔන්න ඔය අරහතුන් වහන්සේලා තථාගතයන් වහන්සේලා ඔන්න ඔය විදිහට තමයි මිනිසුන්ට මේ දේවල් කළේ. දැන් අපි අද බුද්ධ පූජාවක් හදද්දි මහා ඉහලින් හදනවා. රජ කෙනෙකුට දක්වන සැලකිලි දක්වනවා. උන්වහන්සේගේ දන්ත ධාතුවට ආහාර 32ක් එක්ක නේද? පුදුමාකාර සැලකිලි දක්වනවා. මම කියන්නේ නැහැ පින්වතුනි ඒව වැරදි කියලා. ඒක නෙමෙයි අපි අවබෝධ කරගatiයොත්. මට ආමිස ආමිසේ නෙමෙයි වැදගත් කියලා උන්වහන්සේ කියන්නේ ප්‍රතිපත්තියයි වැදගත් කියලා. මහන්නි ධර්මාරාම වගේ වෙන. ධර්මාරාම හාමුදුරුවෝ මොකද කළේ අන්තිම මොහොතේ? තථාගතයන් වහන්සේ පිරිනුවම් මංචකේ දැන් වැඩින්න මේ ඔන්න මෙන්න පිරිනුවම් පාන. අරෙන් සුබද්ද අබද්ද වචන කී කී ඉන්නවා. ආ කමන්නේ අපිට දැන් කැමති ඉදිරිය හිටිය හැකි. ඈ සිස්සේ කව් සිස්සේ බෝ සිස්සේ හැසිරෙව්. හ්ම් අපිට මේක කරන්න එපා මේක කරන්න එපා කියපු නැහැ දැන් යන්නයි යන්නේ. ඒව කී කී ඉඳලා ධර්මාරාම හාමුදුරුව මොකද කරන්නේ පැත්තකට ගිහිලා භාවනා කරනවා. ඒතර අනික් හාමුදුරුව දැක්ක ධර්මාරාම හාමුදුරුව කිසිම ගෞරවත්වයක් නැතු. මේ තථාගතයන් වහන්සේ මේ මේ පිරිනුවම් පාන්න යන්නේ කිසිම ගානක් නැන්නේ මෙයාකට මෙයාක අන්න කියලා භාවනා කරනවා. ඈ ඔන්න ඔය ගෝසාව යනකොට බුදුහාමුදුරුව කියනවා නෑ මහණෙනි. මාගේ නියම ශ්‍රාවකයා වෙන්නේ ධර්මාරාම. මම පිරිනුවම් පාන්න ඉස්සලා කොහොමද නිවන් අවබෝධ කරගන්නවා කියන අදිස්ථාණයෙන් තමයි උන්වහන්සේ මේ වැඩේ කරන්නේ. ඒ නිසා මගේ නියම ශ්‍රාවකත්වය කියන්නේ ඔන්න ඕක මාව පුදන එක නෙමෙයි. ඒක නිසා පින්වතුනි ඔබ ධනෙන් පල්ලෙහා මල් කැඩුවත් ඔබ මල් පෙති ඔක්කොම නේද නට්ට පූජ කළත් ඔබ සද්ධාවේ හිත පිහිටවගෙන නම් ඉන්නේ. තථාගතයන් වහන්සේ ගැන අචල වූ විශ්වාසයක් ඔබට තියෙනවනම් ඔබ ගාව තියෙන මල් මලයි එක මලයි තියෙන ඒ මලේ පෙති දෙකක් නැත්තම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔබ හිතනවා නම් මෙහෙම ඕකට මොන මල්ද? පෙති පහක් ඕනේ නැහැ තුනක් ඇති. දෙකක් ඇදුවා පූජා කළා. මතු ආත්ම අපාගත උනේ. එහෙම නැතුව ඉනෙන් පල්ලෙහා වුණා බිම වැවෙනුණා. එහෙනම් ඉතින් නෙළුම් මලක් පූජා කරන්න බෑනේ තියෙන්නේ. නෙළුම් මල හැදෙන්නේ මොන? මඩේ. ඒක නෙමෙයි වැඩ. හැදෙන තැන සෝහන් කනත්තේ මල් පොත්. දෙවියන්ට ඕන නැතිව ඇති. මෙතන දෙවියෝයි බුදුහාමුදුර කියන දෙකක්. මම මේ ළඟදී අපේ අම්මටත් කිව්වා. මස් මාංශ කෑම ගැන ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. දෙවිවරුන්ගෙන් කිසිම ප්‍රශ්නයක් දෙවියන්ගේ ආශිර්වාදය ඕනේ කියලා හිතමුකෝ මිනිස්සෙකුට. දැන් අපේ අම්මට දෙවියන්ගේ ආශිර්වාදය ඕනේ. එයා දෙවියන්ට හරි ප්‍රියයි. දෙවිය අසුරු කරන්න කැමති. හරිද? දේව සංකාර මම එයාට කියන හරි දේව සංකාර වඩන්න. ඔබ දේව සංකාර වැඩුවොත් ඔබට දෙවිවරු ඇසුරු කරන්න පුළුවන්. ඒ ගතියට ගතියයි ගැලපෙන්නේ. ඔබ තුර නරි ගති තිබුණොත් සිංහෙක් කවදාවත් ඔබට එකතු වෙන්නේ ගතියට ගතියයි ගැලපෙන්නේ. ඒක විශ්ව නීතියක්. law of attraction කියලා තියෙන the secret කියලා book එකක් ලියලා තියෙන තනිකර බුද්දිසම්. ගතියට ගතිය ගැලපෙන්නේ. එතන ඔබට දෙවියන් අසුරු කරන්න ඕන නම් ඔබ තුල දේව සංකාරය තියෙනවනේ පූජා වටේ තියාගෙන කතරගම දේවාලේ වටේ කියලා කතරගම දේව කැමති වෙන්නේ නැහැ ඔබට. ඔබ කියන ඥාති ප්‍රේතයෝ ටික නම් කැමති ආ අපිට කැම කියනවා අපේ ගොයියා කියලා. ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. කතරගම දෙවියෝ ඔබට කැමති වෙන්න නම් ඔබ තුල දේව සංකාර වඩ. දේවද මොනවද දේව ධර්මයේ? පව් කිරීමට ලැජ්ජාව සහ බිය හිරියොතප් කියන එක දේව ධර්මයේ. ඒක ඔබ පව් කරන්න ලැජ්ජ කෙනෙක් නම් පව් කරන්න බිය කෙනෙක් නම් ඔබ තුල දේව ධර්මයේ තියෙනවා. අන්න ගතියට ගතිය ගැලපිලා ඔබට කතා කරන්න දෙයක් නැහැ දෙවියෝ බලලා ඔබට පිහිට වෙන්නේ නැවිලා. ඒතර අපේ අම්මා දෙවියන්ට ප්‍රිය නිසා මස් මාංශව ගැන ලොකු ප්‍රශ්නයක් හිතේ තියාගෙන ඉන්නවා. මම කිව්වා එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් නිකන් හිතන්න අපිට කියලා තියනවා නේද ඔය කිලි කියලා මල් මල ගෙවල් වල. හ්ම් දෙවියන්ට කිලි කියලා මල ගෙවල්. ඇත්ත පින්වදනේ. ඇත්ත වෙන්න පුළුවන්. අපි හිතමු ඒක ඇත්ත වෙන්න පුළුවන්. හරි? නමුත් මම කියනවා ඔබ තුල සිල් සුවඳ තියෙනවා නම් ඔය එක්ක කිලක්වත් වැඩක් නැහැ. ඇයි? තථාගතයන් වහන්සේ පෙරෙන්නේ මොකද්ද? රජගානුවර පුන්නා කියන දාසියගේ ඇඟ කුණු වෙලා පණුව හැලි හැලි දිවිච්ච මල සිරුර ඔතලා දිවිච්ච රෙදි කඩ හොදලා පඬුපවල ඇන්දේ. එතකොට දැන් මල ගෙදරක ගිය එකාද කිලි අර අර මල කුණක් ඔතලා පණුව හැලි හැලි දිවිච්ච රෙද්ද ඇඟ දාගෙන ඉන්න කෙනාද කිලි. කවුද කිලි? දෙවෙනිය නේද කිලි? නමුත් උන්වහන්සේ දිව්‍ය ලෝකයට අනුව දෙවරු දුවනවද බුදු අම්බෝ කිලි ගොඩක් එනෝ දූපියෝ කියලා. නැහැ. දුවගෙන ඇවිල්ලා කකුල් දෙක ඉඹ ඉඹ වඳින්නේ. එහෙම නේද? අන්න අවබෝධ කරගන්න. එතකොට ඔන්න ඔබට තේරෙයි මොකද්ද ඔබ තෝරගත්ත යුත්තේ කියලා. ඒකයි මම කියේ භක්තියේ ඉන්න තාක්කල් ඔබට වැටකඩුල්ලක් තියෙනවා. නමුත් ඔබ සද්ධාවට ආව නම් අන්නේ වැඩ කටවල ඔබට බින්දිලා තියෙන්නේ. දැන් ඔබ අවබෝධයෙන් තමයි කරන හැම දෙයක්ම ඒක නිසා ඔබට තියෙන එක මල නම් ඒ මල පූජා කරන්න. ඒ මලේ පෙති කැල්ල නම් ඒත් කමන්නේ ඒක පූජා කරන්න. හැබැයි ඔබ පූජා කරනකොටත් අවබෝධයෙන් ඒක පූජා කරන්න. කොහොමද ඔබ දැන් මල පූජා කරන්න ඕනේ? පුප්පම් මිලායාති යතයි ධම්මේ. මේ මලත් මේ අද ලස්සනට සුවඳක ගහ සුවඳක ගහ තියෙන ලස්සන පාටින් තියෙන මල මම මේ තථාගතයන් වහන්සේගේ පාමුල කඩලා දැම්මා. මේ පාමුල කනලා දාලා තියෙන මේ මල දැන් තව නොබෝ වෙලාවකින් මොකද වෙන්නේ? පර වෙලා යනවා. ඒ කාලේ හරි මල් පූජාව මොකද්ද? ඒ මහරි මල් පූජාව කියන්නේ අර පළවෙනිටම පූජා කරපු මල් ටික අයින් කරන්නේ නැහැ පින්වතුනි. ඒ ටික එහාට කරනවා. ඊළඟ දවසේ මල් පූජා කරන්න යනවා. ලස්සන්ට ආයි මල් ටිකක් හදනවා එතන. හැබැයි අර ඊයේ මම පූජා කරපු මල් ටික එහාට කරලා තියෙනවා පැත්තක. එතන අද දවසේත් ගියා. පහුවදාට ආයේ මල් පූජා කරන අර ටික වීසි කරන්නේ මොකද කරන්නේ? පැත්තකට කළා තියෙනවා. තියලා මල් ටික පූජා කළා මොකද කරන්නේ? මෙතන ඉඳගෙන භාවනා කරනවා. මොකද්ද භාවනා කරන්නේ? අර මලට වෙච්ච ස්වභාවය. මේ මල තමන්ගේ ජීවිතයට සමාන කරගන්න. මේ සුවඳ විහිදුව විහිදුව සමාජයට සිල් සුවඳ විහිදුව විහිදුව මම ඉන්නවා. සමාජයට ගුණ සුවඳ විහිදුව විහිදුව මම ඉන්නවා. නමුත් දවසින් දවස මොකද මගේ ශරීරයට වෙන්නේ? දවසින් දවස මගේ හිත් පරම්පරාවට මොකද වෙන්නේ? මෙන්න මේ ආකාරයට පර වෙනවා. මේ ඊයේ මේ පෙරේදා. දැන් මොකද වෙන්නේ? හෙටත් ආයි මල් පූජා කරලා අර මල් ටික අයින් කරනවා. එතකොට අර ටික දැන් ගුණ වෙන්නත් ළඟයි. අන්න අවබෝධ කරගන්නවා. නවසීවතිකේ ඔතනත් නැද්ද? කාරණාවෙන් කාරණාව තමන් අවබෝධ කරනවා. බලන්න මේ මලට උනේ මොකද්ද? මේ මලට උනේ මොකද්ද? මේ මලට උනේ මොකද්ද? පහුව දාන තව මල් ටිකක් තියෙනවා. එතකොට මේ මල් ටික හරි ලස්සනයි. නමුත් මේකට සතියකට එහා පිට දීපුච්ච මල් ටිකට දැන් මොකද වෙලා තියෙන්නේ? මගේ සිරුරටත් ওই ටිකමයි වෙන්නේ. එහෙනම් මේ කිසි දෙයක් මගේ වශයෙන් පවත්වන්න බෑ. මහා දුක්ඛන්දරාවක් විතරයි මේ ලෝකේ තියෙන්නේ. මේක හරියට විසපෝපු කේක් ගෙඩියක් වගේ. සුවඳයි, රසයි. නමුත් කෑවොත් මැරෙනවා. මේ සුවඳට රසයට අහු වෙලා තමයි මම මේ ගමන යන්නේ. මේ දාපු මල් ටිකට මෙච්චර සුවඳක ගහ තිබිච්ච මල් ටිකට මේ ටික වුණා නම් අද මගේ හරියට කොච්චර දේවල් වෙයිද? ඔන්න ඔය ටික අවබෝධ කරනවා. එතකොට හත් දොහක් මල් පූජා කළාම හත් වෙනි දවසේ සෝවාන් වෙන්න බැරිද මිනිහෙකුට? අන්න පණ්ඩිතානංච සේවනා මල් පූජා කළා. එහෙනම් මංගල සූත්‍රයේ කොච්චර වැදගත්ද කියලා හිතලා බලන්න. අන්න අවබෝධයෙන් මල් පූජා කිරීම. දවස් 7-8ක් යනකොට ඔබටම අවබෝධ වෙලා මොකක්ද එතන වෙන්නේ කියලා. එතන ඔබ සද්ධාවෙනුත් තවත් එහාට ගිහිල්ලා ඉවරයි. සෝතාපන්න ඵලයේ හිත පිටව ගත්ත හැකි. මේ ලෝකයේදී අසාර බව Tamanට දැනෙති. ඔන්න ඔය ඔය අරමුණෙන් මල් පූජා කරනවා නම් කෙනෙක් දැන් ඉනෙන් පල්ලෙහා ධනෙන් පල්ලෙහා මල් පූජා කරන්න බැරිද යාට? ඈ මඩේ පිපෙන මල් පූජා කරන්න බැරිද? කනත් පිපෙන මල් පූජා කරන්න බැරිද? හ්ම් ඕන එකක් පුළුවන්. අවබෝධය තියෙන්න ඕනේ ඒක. අද අපිට අපිට අපි ඔය ණය විතරක් නෙමෙයි අපි හැමෝම ওই ටික අහලා තියෙනවානේ. ඉනේ ධනෙන් පල්ලෙහා පූජා කරන්න එපා. පෙති කරුණාම හොඳ නැහැ. නේද? ඊළඟට තව මේ වැටිච්ච බිම වැටිච්ච මල් පූජා කරන්න හොඳ නැහැ. නේද? බිම වැටිච්ච මල් පූජා කරන්න හොඳ නැහැ කියලා හේපාලිකා මල් කොහොමද කඩ? හේපාලිකා මල් කඩන්න බෑනේ නේද? එයා බිම වැටෙනවා. ඒ වැටෙනට පස්සේ හොඳට පූජා කරනවා. භක්තිවන්තයින්ට ලොකු ප්‍රශ්නයක්. ඒක නේද භක්තිවන්තයෙක් සිල් ගන්න ගිහිල්ලා මේ අතර මඩු බණ මඩුවේ මේ අතර නිදා ගන්න බැලුවලු නිදා ගන්නකොට මොකද වෙන්නේ? කකුල් දෙක විහාරේ පැත්තේ. ඈ එහෙම බෑ එහෙම බෑ. අනිකල් අනේ කකුල් දෙක බෝධිය පැත්තට. අනේ බෑ බෑ බෑ. අර අනේ කකුල් දෙක විහාරේ පැත්තට. බෑ බෑ බෑ බෑ. ඈ ආදි වශයෙන් අන්තිමට මොකද වෙන්නේ? රෑ එළිනකම් ඔළුවෙන් හිටගෙන හිටියලු. පල්ලෙහාත් නාග ලෝකේ තියෙනවා කිය කි. ඉතින් අන්න බලන්න භක්තිය. ඔය භක්තිය කියන එක මේ මේ බෞද්ධත්වයට වැඩක් නෑ සද්ධාවට එන්න. ඔබ සද්ධාවට ආවම බුදුහාමුදුරුවෝ කෙරෙහි ඇති වෙන විශ්වාසය, බුදුහාමුදුරුවෝ ඇති වෙන මේ ආදර භය කියන එක ඉහ වහා ගිය දෙයක්. ඒක මේ සාමාන්‍ය භක්තිවන්තයෙක්ගේ භක්තියට සමාන කරන්න බෑ. Tamanට ධර්මය අවබෝධ වෙනකොට. අද නිකන් හිතන්න ඔබ බුදුහාමුදුරන් කොච්චර ගෞරව කරනවද කියලා. ඔබ යම් දවසක උන්වහන්සේගේ සතිපට්ඨාන සූත්‍රයේ තේරුම වශයෙන් දැනගත්තොත් ඔබ ඔහොම නෙමෙයි බුදුහාමුදුරන්ට වඳින්නේ. ඔය බුදු පිළිමේ ගාන්න යන හැතැම්මක් ඉඳලා දන ගාගෙන එහෙනම්. ඔය භක්තියක් ඇදෙනවා. ධර්මය අවබෝධ වෙන නොවන තාක්ක ඔබට මේ කිසි දෙයක් තේරෙන්නේ ඔබ අන්ධ භක්තිකයෙක් විතරයි. ඔබ අහලා තියෙනවා හරේ රාමා හරේ ක්‍රිෂ්ණා හරේ රාමා හරේ ක්‍රිෂ්ණා කිය පාරවල් ඉන්නේ මිනිස්. නේ භක්තිය. මොනවා හරි දෙයක් ලැබෙන වැඩි දෙවිවරු කියන කට්ටිය මේ ලෝකේ ඉන්නවා. ඒ අයගේ මොනවා හරි පිටක් තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒකයි මම කියන්නේ ජේසුස් වහන්සේගේ පිහිට ඕන තරම් මේ ලෝකෙට තියෙනවා. දැන් පන්සල් යනකොට අපි දුම කෙනෙක් යනවා කිසිම දෙයක් අරන් යන්නේ නැතුව. තව කෙනෙක් යනවා තෙල් මල් පාන ඔක්කොම අරගෙන යනවා. එතකොට පිනක් කරගන්න එක පැත්තෙන් බැලුවහම මොකද නැතුව යන කෙනාද පින් රැස් කරගන්නේ නැත්නම් අර වරගෙන එක්කෙනාගෙන්ද පින් රැස් වෙන්නේ කොහොමද ඒක? ඒක බොහොම හොඳ ප්‍රශ්නයක්. මම ඔබට ඊට වඩා ගැඹුරට ඇවිල්ලා උත්තරයක් දෙන්නම්. අනේ බිනසුඩුතුමා ආරාම පූජාව කරපු වෙලාවේ. ජේතවනාරාමයේ කරන්න කහවණු 54 කෝටියක් වියදම් කළා. නේද? ජේත කුමාරයාට බිම ගන්න කහවණු 18 කෝටියයි. විහාරය හදන්න 18 කෝටියයි. විහාරය පූජා කරන්න 18 කෝටියයි. කහවණු 54 කෝටියක් වියදම් කරලා හැදුවා. ওই කාලෙදී මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝක චාරිකාවේ වඩිනවා. උන්වහන්සේ දිව්‍ය ලෝක චාරිකාව වඩිද්දී උන්වහන්සේ දකිනවා රිදී විමානයක් තියෙනවා ජේතවනාරාමේ වගේම දිව්‍ය ලෝකේ. රිදී විමානයක්. තනි කර රිදී ඔක්කොම ජේතවනාරාමේ සයිස් එකටම තියෙනවා. දෙවරුන්ගෙන් අහන මේ කාගේද මේ කවුරු වෙනින්ද මේ දිව්‍ය විමානේ තියෙන්නේ? ඊට පස්සේ කියනවා ස්වාමීනි මනුෂ්‍ය ලෝකේ මේ අනේපිනු සිටු කියන සිටු කෙනෙක් ජේතවනාරාම පූජාව කරපු වෙලාවේ එයා වෙනුවෙන් දිව්‍ය ලෝකේ පහළ වෙච්ච විමානේ මේක. يعني තාම මැරිලත් නැහැ. අන්න බලන්න ඔබ කරන පින් කොච්චර ඔබට පරිසම් දෙනවද කියලා. එයා වෙනුවෙන් මැවිච්ච දිව්‍ය ලෝකයයි මේ. දිව්‍ය ලෝකේ මැවිච්ච දිව්‍ය විමානේ. එතකොට උන්වහන්සේලා පේනවා ඒිට උඩින් තියෙනවා රත්තරන් දිව්‍ය විමානයක්. එතන අහන එතකොට මේ වගේම ජේතවනාරාමේ හැඩේටම තියෙන රත්තරන් දිව්‍ය විමානේ කාර්යයද? ස්වාමීනි ඒක තමයි ඒ ආරාම පූජාව කරන වෙලාවේ එතන හිටපු සැදැහැවත් මිනිස්සෙක් අප්‍රමාණ සද්ධාවෙන් යුක්තව ඒ පින අනුමෝදන් වුණා. අන්න එයාට ලැබිච්ච දිව්‍ය ලෝකේ මේ කියලා. දිව්‍ය විමානයයි මේ කියලා. එතකොට කහවණු 54 කෝටියක් වියදම් කරපු කෙනාට ආවේ මොකද්ද? ත්‍රිදී විමානය. නමුත් ඒ සිදුවීම් මාලාව දැකලා ඒ පින මහත් වූ සද්ධාවකින් අනුමෝදන් වෙච්ච කෙනාට පහළ වුණා මොකද්ද? රත්තරන් විමානයක්. ඒකේ තේරුම මොකක්ද? අනේ බිල සිටුතුමාට තියෙන ලොකු මානයක් මමයි ලොක්කා මමයි අග්‍රදායකයා මේ මගේ මේක මමයි හැදුවේ මොන්න ඔබ වහන්සේලාට මම පූජා කරන මහා මේ ලොකුකමක් හිතේ තියෙනව නැති වෙනවනේ ඉතින් උනා එතුමා මේ සෝවන් වෙලා හිටිය අවස්ථාවක් විතරනේ මාන කියනව නැති කළා නෑනේ නමුත් අර බොහොම පහත් සිත් ඇතුව හිටපු පහ පහත් කියලා කියන්නේ බොහොම යටහත් පහත් සිත් ඇතුව හිටපු අර උපාසක මහත්තයා මේ ආරාම පූජාව දැකලා අනේ කොච්චර දෙයක්ද තථාගතයන් වහන්සේ ඇතුළු මේ ශ්‍රාවකයන් සංඝයා වහන්සේලාට මේ පූජා කරන ආරාමයේ මොනතරම් වැඩදායක වේද කියලා සාදු සාදු සාදු කියලා පින් අනුමෝදන් වුණා. අන්න ඒ පින්ෙන් තමයි යාට රත්තරන් හිමාලේ පහළ වුණේ. එහෙනම් තමන්ගේ හිත තුලයි ඒක තියෙන්නේ. කෙනෙක් ඉන්නවා මල් පහන් ඔක්කොම අරගෙන යනවා. අපි පුංචි කාලේ කලේ මතක නැද්ද? ඈ ලොකුම මල් වට්ටිය හදලා දාම් බඳින ලොකුම පොරව ගියන්නේ ලොකු මල් වට්ටිය හදාගෙන ඈ පවදා ඊට ඉස්සර දාසේ ගිහිල්ලා ඈ තුන්තු කුටිය ගිහිල්ලා ඔක්කොම මල් කඩාගෙන ඇවිල්ලා මෙච්චර විතර මල් බන්දේදී උස්සගෙන යනවා නේද? පින් පොඩ්ඩක් ඇති. ඊට වඩා තියෙන්නේ මොකද ලොකු කම. හරි එතකොට ඒක ඩිපෙන්ඩ් වෙනවා. දැන් ඔන්න හිතාගන්න ඒක. ඒක අපි දන්නේ සමහර විට නිකන් යන එක ඌ ගිහිලා වවන අපාගත වෙන පාප කරනවා කරගෙන ඉන්න වෙති. ඇයි අර සදහැවතුන් වඳිනවා දැකලා බලන්නකෝ. කුකු උඩ දාගෙන වඳින්නේ. ආදිවාසීන් කියලා. ඈ බලන්නකෝ. අර අන්න ආපු වෙලේ ඉඳලා අර ආම්දුරුත් එක්කයි අර ඔය ආදි වශයෙන් කියලා ඌ අපාගත වෙන පාප කර්ම කරගෙන ගෙදර එන්නේ වුණොත් ඔතන ඉන්නවා. නැත්නම් එතන ගිය එකාගේ දෙරෙප්පටි ගුස්සගෙන ගෙදර එන අය ඉන්න. ඉතින් ඒ අය කෙලින්ම අපාගත වෙන්න. සිය පහත් තත්ත්වෙට බහාලු ක්‍රියා කළ බලු තත්ත්වෙටපත් වෙනවා. බල්ලෝ වෙලා උපදින්නේ ඒ අය. තව සමහර අය ඉන්නවා මල පහනක් අර සමහර මේ රටේ වගේ නම් සල්ලි නැහැ. මල් පොකුරක් ගන්න සල්ලි නැහැ. නමුත් බොහොම ශ්‍රද්ධාවෙන් ගිහිල්ලා අර අනිත් අය පූජා කරපු මල් ටික රත්න ගහලා වැඳලා හරියාකාර මේ වන්දනාව කළා. හරියාකාරව ශ්‍රද්ධාවේ හිත පිහිටවගෙන ඉඳලා එනවා. ඒ අයට සමහරට අර මල් පූජා කරපු අයටත් වඩා පින් ලැබෙනවා. සමහර අය ඉන්න පුළුවන් මල් පහන් පූජා කර අරන් ගිහිල්ලා හරියාකාරව වැඳලා බොහොම යටහත්පත් තථාගතයන් වහන්සේ වන්දනා කරලා එන. ඒ අයට අනිතත් වඩා පින් තියෙනවා. එතන ඒක ඩිපෙන්ඩ් වෙන්නේ තමන්ගේ මානසික ස්වභාවය මත. ඔබ අහන ප්‍රශ්න ගොඩාක් වැඩදායි වෙනවා මිනිස්සුන්ට. ඒක නිසා ප්‍රශ්න ඉතින් තියන්නේ නැතුව අහන්න. කිසිම ප්‍රශ්නයක් මෝඩ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මෙතන. හැබැයි මම ඒක ඉල්ලීමක් කරන විශේෂ නයියන් අභිධර්ම ප්‍රශ්න අහන්න එපා මේ වෙලාවේ. නිවන් මාර්ගයට යන්න අභිධර්මයේ දැඩි අවශ්‍යතාවයක් නැහැ. නමුත් අභිධර්මයේ නැතුව නිවන මේ ධර්මය සුද්ධ කරගන්න ඕන වුණොත් අභිධර්මය ඕනේ. කාටවත් බෑ අභිධර්මය අයින් කරන්න. අභිධර්මය කියලා කියන්නේ නිකන් අර විද්‍යාගාරයක තියෙන කිමිකල් මේ කිමිකල් මේ කිමිකල් කියලා අඳුනගන්න අපි දාන්නේ. ටෙස්ට් කරන්න දාන්නේ. අන්න ඒ වගේ එකක්. ධර්ම විනය විනාශ වෙගෙන ගියොත් අභිධර්මය දාලා තමයි ධර්ම විනය සුද්ධ කරගන්න පුළුවන්. නමුත් ඉතින් නිවනට මහලුක වැඩදායි කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකයි මම කිව්වේ තේරුම් ගන්න අමාරුයි සිත් ගැන කතා කරන්නේ. ඒ නිසා අපි ධර්ම ප්‍රශ්න අහන්න එපා. මොකද ගොඩක් අලුත් අය ඉන්න නිසා ධර්මයේ දන්න අලුත් අයත් ඇති. ඒ අයට ඉතින් ප්‍රශ්නයක් නැති. නමුත් බෞතරයට ඊට පස්සේ බෞතරේ බොහොම අසහනතාවයටපත් වෙ මේ විකාරයක් ඇහුවනේ. දැන් ඉතින් ආයෙ මෙතනින් එහාට බණ අහලා ඉවරයි අපි.